මහා වච්ඡගොත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු වනේ කලන්දක නිවාසේ අතකෝ වච්ඡගොත්තෝ පරිම්බාජකෝ යේන භගවා තේනුප සංකමේ උපසංකමිත්වා භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ වච්ච ගොත්තෝ පරිම්බාජකෝ භගවන්තං ඒතද වෝච දීගරත්තාහං බොහතා ගෝතමේන සාකතේ සාදු මේ භවං ගෝතමෝ සංකෙත්තේන කුසලා කුසලං දේසේතෝති සංකෙත්තේන පිකෝතේ අහං වච්ච කුසලා කුසලං දේසේයම් විත්තරේන පිකෝතේ අහං වච්ච කුසලා කුසලං දේසේයම් අපිට තේ අහං වච්ච සංඛෙත්තේන කුසල කුසලං දේසිස්සාමි තං සුනාහි සාදුකං මනසිකරෝහි භාසිස්සාමි තේ ඒවං බෝති කෝ වච්ච ගොත්තෝ පරිම්බාජකෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච ලෝභෝ කෝ වච්ච අකුසලං අලෝභෝ කුසලං දෝසෝ කෝ වච්ච අකුසලං අදෝසෝ කුසලං මෝහෝ කෝ වච්ච අකුසලං අමෝහෝ කුසලං ඉති කෝ වච්ච ඉමේ තයෝ ධම්මා අකුසලා තයෝ ධම්මා කුසලං පානාති පාතෝ කෝ වච්ච අකුසලං පාණාතිපාතා වේරමණී කුසලං අදින්නා දානං කොහොවච්ච අකුසලං අදින්නා දානා වේරමණී කුසලං කාමේසෝ මිච්ඡාචාරෝ කොහොවච්ච අකුසලං කාමේසෝ මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදෝ කෝ වච්ච අකුසලං මුසාවාදා වේරමණී කුසලං තිසුනා වාචා කෝ වච්ච අකුසලං තිසුනා වාචා වේරමණී කුසලං පරුසා වාචා කෝ වච්ච අකුසලං පරුසා වාචා වේරමණී කුසලං සම්පප්පලාපා කෝ වච්ච අකුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අවිජ්ජා කෝ වච්ච අකුසලං අනවිඤ්ඤා කුසලං ව්‍යාපාදෝ කෝ වච්ච අකුසලං අභ්‍යාපාදෝ කුසලං මිච්ඡා දිට්ඨේ කෝ වච්ච අකුසලං සම්මා දිට්ඨේ කුසලං ඉති කෝ වච්ච ඉමේ දස ධම්මා කුසලා දස ධම්මා කුසලාම් යතෝ කෝ වච්ච බික්ඛුනෝ සංහා පහේනා හෝති උච්චින්න මූලාතාලා වත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා සෝ හෝතේ බෙක්ඛෝ අරහං කේනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිත බහරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති තිච්ඡතෝ භවං ගෝතමෝ අත්ථිපන බොහෝතෝ ගෝතමස්ස ඒක බික්ඛෝපි ශාවකෝ ආශවානං කයා අනාශවන්තේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දෙච්ඡේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති තේ නකෝ වච්ච ඒකං යේව සතං නද්වේ සතානේ නතේනි සතානේ නචත්තාරි සතානේ න පංච සතානේ අතකෝ දීයෝව යේ වික්ඛෝ මම ශාවකා ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරන්ති තී චිත්තතෝ භංගෝතමෝ චිත්තන්තෝ භික්ඛෝ අත්තේ පන බොහෝතෝ ගෝතමස්ස ඒක භික්ඛෝනීපේ ශාවිකා ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දිඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරති තී නකෝ වච්ච ඒකං ඒව සතං නද්වේ සතානේ නතේනි සතානේ නචත්තාරි සතානේ නපංච සතානේ අතකෝ දීයෝව යා භික්ඛුනියෝ මම ශාවිකා ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරන්ති තිත්තතෝ භවං ගෝතමෝ තිත්තන්තු බික්ඛෝ තිත්තන්තු බික්ඛුනියෝ අත්තිපන බොහෝතෝ ගෝසමස්ස ඒකෝ පාසකෝපි ශාවකෝ ගිහි ඕදාත වසනෝ බ්‍රහ්මචාරේ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිම්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාති නකෝ වච්ච ඒකං ඒව සතං නද්වේ සතානේ නතේනි සතානේ නචත්තාරි සතානේ නපංච සතානේ අතදීයෝව යේ උපාසකා මම ශාවකාගී ඕදාතවසනා බ්‍රහ්මචාරිනෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයාම් ඕපපාතිකාත් සත්ත පරිනිබ්බායිනෝ අනාවත්ති ධම්මා තස්මා ලෝකාති තිත්තතු භවං ගෝතමෝ තිත්තන්තු බික්ඛෝ තිත්තන්තු බික්ඛුනියෝ තිත්තන්තු උපාසකා ගිහි ඕදාස වසනා බ්‍රහ්මචාරිනෝ අතපන බෝතෝ ගෝතමස්ස ඒකෝපාසකෝපී ගිහි ඕදාත වසනෝ කාම භෝගේ ශාසන කරෝ ඕවාද පතිකරෝ තින්න විදිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තෝ ශාසනේ විහෙරති තේ නකෝ වච්ච ඒකං ඒව සතං නද්වේ සතානේ නතේනි සතානේ චත්තාරි සතානේ න පංච සතානේ අතකෝ දිහියෝව යේ උපාසකා මම ශාවකා ගිහි ඕදාස වසනා කාම භෝගිනෝ ශාසන කරා ඕවාද පති කරා තින්න විචිකිච්ඡා විගත කතං කතා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සද්ධෝ ශාසනේ විහරන්ති තී ติชตุมหังโกธโมติชันตุเบกโคติชันตุเบกโคนิโยติชันตุภาสกายีโอดาทวสนามบรักมจาริโนติชันตุอุปาสกายีโอดาทวสนาคามโบกิโนอัตถิปนโบโตโกตมัสเอโคปาสิกาปิสาลิกากินี ඕදාත වසනා බ්‍රහ්මචාරිණී පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකා තත්ත පරිනිබ්බායිනේ අනාවත්‍ය ධම්මා තස්මා ලෝකාති නකෝ වච්ච ඒකං ඒව සතං න ද්වේ සතානේ න තේන සතානේ න චත්තාරි සතානේ න පංච සතානේ අතහ කෝ දියෝව යා උපාසිකා මම ශාවිකා ගිහිනියෝ ඕදාත වසනා බ්‍රහ්මචාරිනියෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනියෝ අනාවත්ති ධම්මා තස්මා ලෝකාති තිට්ඨතෝ භවං ගෝතමෝ තිට්ඨන්තු බික්ඛෝ තිට්ඨන්තු බික්ඛුනියෝ තිට්ඨන්තු පාසකාගී ඕදාතවසනා බ්‍රහ්මචාරේනෝ තිට්ඨන්තු උපාසකාගී ඕදාතවසනා කාමභෝගිනෝ තිට්ඨන්තෝ උපාසිකාගිනියෝ ඕදාතවසනා බ්‍රහ්මචාරිනියෝ අත්ථේපන බොහෝසෝ ගෝතමස්ස ඒකෝ පාසිකාපේ සාලිකා ගිහිනේ ඕදාත වසනා කාම භෝගිනේ ශාසන කරා ඕවාදපති කරා තෙන්න විචිකිච්ඡා විගත කතං කතා දේශාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්තෝ ශාසනේ විහෙරති තේ न को वच्च एकाङ्गेव शतम् न द्वे शतानि न त्रीणि शतानि न चत्वारि शतानि न पञ्च शतानि अथ को बियोव या उपासिका मम साविका गृहिण्यो ओदातवसना कामभोगिन्यो शासनखरा ओवादपतिकरात्तिन्न विचिकिच्छा विगत कथम् कथा වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්‍තෝ ශාසනේ විහරಂತಿ තේ සතේහිසෝ ගෝතම හිමන් ධම්මං භවඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ අභවිස්ස නෝජකෝ දික්ඛෝ ආරාධකාබ අභවින්සෝ ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූර්ණං අභවිස්ස තේනංගේන යස්මාච කෝ බොහෝ ගෝතම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ භික්ඛෝච ආරාධකාං ඒවමිදං භ්‍රමචර්යං පරිපූර්ණං සචේහි බොහෝ ගෝතම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ අභවිස්ස භික්ඛෝ ච ආරාධකා අබවින්සෝ නොචකෝ භික්ඛුනියෝ ආරාධිකා අබවින්සෝ ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූර්ණං අබවිස්ස තේනංගේන යස්මාචකෝ බොහෝ ගෝතම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ භික්ඛෝ ච ආරාධකා භික්ඛුනියෝ ච ආරාධිකා ඒවමිදම් බ්‍රහ්මචරියං පරිපූර්ණන්තේනංගේන සචේහි බොහෝ ගෝසම ඉමන් ධම්මං භවන්නේව ගෝසමෝ ආරාධකෝ අභවිස්ස භික්ඛෝච ආරාධකා අභවින්සෝ භික්ඛුනියෝච ආරාධිකා අභවින්සෝ නෝචකෝ උපාසකාගිහි ඕදාසවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අබවින්සු ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූරං අබවිස්ස තේනංගේන යස්මාචකෝ බොහෝ ගෝතම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ දික්ඛෝච ආරාධකාන් භික්ඛුනියෝ ච ආරාධිකා උපාසකාච ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා ඒවමිදම් බ්‍රහ්මචර්යං පරිපූර්ණසේනංගේන සචේහි බොහෝ ගෝසම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ අභවිස්ස භික්ඛෝ ච ආරාධකා අබවින්සෝ භික්ඛුනියෝ ච ආරාධිකා අබවින්සෝ උපාසකා ච ගිහි ඕදාසවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අබවින්සෝ නෝචකෝ උපාසකා ගිහි ඕදාසවසනා කාමභෝගිනෝ ආරාධකා අබවින්සෝ ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූරං අබවිස්ස තේනංගේන යස්මාච කෝ බොහෝ ගෝතම ඉමන් ධම්මං භවන්නේව ගෝතමෝ ආරාධකෝ භික්ඛෝච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකා උපාසකාච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා උපාසකාච ගිහි ඕදාසවසනා කාම භෝගිනෝ ආරාධකා ඒවමිදම් බ්‍රහ්මචරියං පරිපූර්ණං තේනංගේන සචේහි භෝගෝතම ඉමන් ධම්මං බහඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ අබවිස්ස බික්ඛෝච ආරාධකා අබවින්සෝ බික්ඛුනියෝච ආරාධිකා අබවින්සෝ උපාසකාශ ගිහි ඕදාසවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අබවින්සු උපාසකාශ ගිහි ඕදාසවසනා කාමභෝගිනෝ ආරාධකා අබවින්සු නොචකෝ උපාසිකා ගිහිනියෝ ඕදාසවසනා බ්‍රහ්මචාරිනියෝ ආරාධිකා අබවින්සු ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපෝරං අභවිස්ස තේනංගේන යස්මාච බොහෝ ගෝතම ඉමන් ධම්මං භවඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ භික්ඛෝච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකා උපාසකාච ගිහි ඕදාසවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා උපාසකාච ගිහි ඕදාත වසනා කාම භෝගිනෝ ආරාධකා උපාසිකාච ගිහිනියෝ ඕදාත වසනා බ්‍රහ්මචාරිනියෝ ආරාධිකා ඒවමිදම් බ්‍රහ්මචරියං පරිපූර්ණන්තේ නංගේන සචේහි බොහෝ ගෝතම ඉමන් ධම්මං භවඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ අබවිස්ස භික්ඛූ ච ආරාධකා අබවින්සෝ භික්ඛුනියෝ ච ආරාධිකා අබවින්සෝ උපාසකා ච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අබවින්සෝ උපාසකාච ගිහි ඕදාත වසනා කාමභෝගිනෝ ආරාධකා අබවින්සෝ උපාසිකාට ගිහිනියෝ ඕජාත වසනා බ්‍රහ්මචාරිනියෝ ආරාධිකා අභවින්සූන් නෝචකෝ උපාසිකා ගිහිනියෝ ඕජාත වසනා කාමභෝගිනියෝ ආරාධිකා අභවින්සූන් ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූරං අභවිස්ස තේනංගේන යස්මාචකෝ බොහෝ ගෝතම ඉමන් ධම්මං භවඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ භික්ඛෝච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකාං උපාසකාච ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා උපාසකාච ගිහි ඕදාතවසනා කාම භෝගිනෝ ආරාධකා උපාසිකාච ගිහිනියෝ ඕදාතවසනා බ්‍රහ්මචාරිනියෝ ආරාධිකා උපාසිකාච ගිහිනියෝ ඕදාතවසනා කාමභෝගිනියෝ ආරාධිකා ඒවමිදම් බ්‍රහ්මචරියං පරිපූරං තේනංගේන සේයථාපි බොහෝ ගෝතම ගංගා නදී සමුද්ද නින්නා සමුද්ද පෝනා සමුද්ද පබ්බහාරා සමුද්දං ආහච්ච තිටති ඒවමේවායන් බොහෝතෝ ගෝතමස්ස පරිසා සහට්ඨ පම්බජිතා නිබ්බාන නින්නා නිබ්බාන පෝනා නිබ්බාන පබ්බාරා නිබ්බානං ආහච්ච තිටති අභික්ඛන්තං පේයාලම් ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛෝ සංඝං ච ලබේයාහං බොහෝතෝ ගෝතමස්ස සම්ධිකේ පබ්බජ්ජං ලබේයම් උපසම්පදන්ති යෝකෝ වච්ච අඤ්ඤතෙත්තිය පුම්බෝ ඉමස්මින් ධම්ම විනයේ ආකංකති පබ්බජ්ජං ආකංකති උපසම්පදං සෝචත්තාරෝ මාසේ පරිවසති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධ චිත්තා බික්ඛෝ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති බික්ඛු භාවාය අපිච මෙත්ත පොග්ගල වේමත්තා විදිතාති සචේ භන්තේ අඤ්ඤතෙත්තිය පුබ්බා ඉමස්මින් ධම්ම විනයේ ආකංකන්තා පබ්බජ්ජං ආකංකන්තා උපසම්පදම් චත්තාරෝ මාසේ පරිවසන්තේ චතුන්නම් මාසානං අච්චේන ආරද්ධ චිත්තා භික්ඛෝ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛු භාවාය අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි චතුන්නම් මං වස්සානං අච්චේන ආරද්ධ චිත්තා භික්ඛෝ පබ්බාජෙන්තෝ උපසම්පාදෙන්තු භික්ඛු භාවායාති අලස්ස කෝ වච්ඡ ගොත්තෝ පරිම්බාජකෝ භගවතෝ සම්තිකේ පම්බඤ්ඤං අලස්ස උපසම්පදම් අචිරෝප සම්පන්නෝ කෝපනායස්මා වච්ඡ ගොත්තෝ අද්ධමාසෝප සම්පන්නෝ යේන භගවා තේනුප සංකමී උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා වච්ඡගොත්තෝ භගවන්තං ඒතදවෝච යාවතකං බන්තේ සේකේන ඥානේන සේකාය විජ්ජාය පත්තම්බං අනුපත්තං සංමයා උත්තරින් මේ භගවා ධම්මං දේශේතුති තේන හේත්වං වච්ච द्वे ධම්මේ උත්තරින් භාවේහි සමතං ච විපස්සනං ච ඉමේ කෝතේ වච්ච द्वे ධම්මා උත්තරින් භාවිතා සමතෝ ච විපස්සනා ච අනේක ධාතෝ පටිවේදාය සංවත්තිසන්ති සෝත්වං වච්ච යාව දේව ආකංකිස්සසි අනේක විහිතං ඉද්දි වේදම් පච්ඡනෝ භවෙය්‍යං ඒකෝපි හොත්වා බහුදාස්සං බහුදාපි හොත්වා ඒකෝ අස්සං ආවිභාවං තිරෝ භාවං තිරෝ කුණ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡේය සේයතාපි ආකාශේ පඨවියාසේ උම්මොජ්ජ නිමොජ්ජං කරෙය්‍යම් සේයතාපි උදකේ උදකේපි අබෙජ්ජමානේ කච්චේයම් සේයතාපි පඨවියං ආකාශේපි පල්ලංකේන කමෙය්‍යං සේයතාපි පක්ඛේ සකුණෝ ඉමේසේ චන්දිම සොරියේ එවං මහිද්దికේ එවං මහානුභාවේ පානිනා පරිමසෙයං පරිමජ්ජේයං යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේයන්තේ తత్ర తత్రేవ సఖే భబ్బ తం పాపునిస్ససి సతి సతి ఆయతనే සෝත්වං වච්ඡ යාවදේව ආඛංකිස්සසි දිම්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්ඛන්ත මානුසිකාය උභෝ සන්දේ සුනේයම් දිම්බේච මානුසේච යේ දෝරේ සම්තිකේ ചാති తත්‍ර తත්‍රේව සක්ඛේ බබ්බතං පාපුනිස්සසි සති සති ආයතනේ සෝත්වං වච්ච යාවදේව ආකංකිස්සසේ පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානේයම් සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානේයම් වේතරාගං වාචිත්තං වේතරාගං චිත්තංති පජානේයම් සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානේයම් දීසදෝසං වා චිත්තං දීසදෝසං චිත්තන්තේ පජානේයං සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානේයං වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තන්ති පජානේයං සංකේත්තං වා චිත්තං සංකේත්තං චිත්තන්ති පජානේයං වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්තේ පජානේයං මහග්ගතං වාචෙත්තං මහග්ගතං චෙත්තංති පජානේයං අමහග්ගතං වාචෙත්තං අමහග්ගතං චෙත්තංති පජානේයං ස උත්තරං වාචෙත්තං ස උත්තරං චෙත්තංති පජානේයං අනුත්තරං වාචෙත්තං අනුත්තරං චෙත්තංති පජානේයං සමාහිතං වාචෙත්තං සමාහිතං චෙත්තංති පජානේයං අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තේ පජානේයං විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං තේ පජානේයං අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තේ පජානේයං తత్ర తత్రేవ సఖే బబ్బతං పాపునిස්සసి సති సති ආයතනේ සෝත්වං වච්ච යාවදේව ආකාංකෙස්සසේ අනේක විහිතං කුබ්බේ නිවාසං අනුස්සරෙය්‍යං සේයති දම් ඒකං පිජාසේ ද්වේ පිජාසියෝ තිස්සෝ පිජාසියෝ චතස්සෝ පිජාසියෝ පංචති ජාතියෝ දස ප්‍රජාතියෝ දේශතෙන් ප්‍රජාතියෝ තෙන්සං ප්‍රජාතියෝ චත්තාරේ සම්ප්‍රජාතියෝ පඤ්ඤා සම්ප්‍රජාතියෝ ජාති සතංපි ජාති සහස්සම්පි ජාතේ සත සහස්සම්පි අනේකේපි සංවට්ඨකත්වේ අනේකේපි විවට්ඨකත්වේ අනේකේපි සංවට්ඨ විවට්ඨකත්වේ අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ අමුත්‍ර උපපාදින් තත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ ඉදෝප පන්නෝති ඉතිසාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරේයන්ති తత్ర తత్రేవ సఖే బబ్బතං පාපුනිස්සසී සති සති ආයතනේ සෝතං වච්ඡ යාවදේව ආසංකෙස්සසේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සෙයං තවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානේයම් ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානාං තේ කායස්ස බෙහෙදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපන්නා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතාං වචේසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානං තේ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුණා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සෙයං තවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානෙයන්ති తత్ర తత్రేవ సఖే బబ్బతం పాపునిస్సසේ සතේ සති ආයතනේ යෝ සංවච්ඡ යාවදේව ආසංකිස්සසි ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරේයන්ති తత్ర తత్రేవ సకే బవ్వ සංපාපොනිස්සසි සති සති ආයතනේති අතකෝ ආයස්මා වච්ඡගොත්තෝ භගවතෝ භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්කාමි අතකෝ ආයස්මා වච්ඡගොත්තෝ ඒකෝ භූපකට්ඨෝ අප්පමත්තෝ ආසාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තාං සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහාසේ කිනාජාසේ බුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තස්සායාසේ අබ්බහඤ්ඤාසේ අඤ්ඤතරෝච කෝ පනායස්මා වච්ච ගොත්තෝ අරහතං අහෝසි තේන කෝපන සමයේන සම්බහුලා බික්ඛෝ භගවන්තං දස්සනාය ගච්ඡanti අද්දසාකෝ ආයස්මා වච්ච ගොත්තෝ තේ බික්ඛෝ දුරතෝව ගච්ඡanti දිස්වාන යේන තේ බික්ඛෝ තේනුපසංඛමි උපසංඛමිත්වාසේ බික්ඛෝ වේ තදවෝච හන්දකහම් පනතුම් හේ ආයස්මතෝ ගච්ඡතාති භගවන්තං කොහොමයන් ආවුසෝ දස්සනාය ගච්ඡාමාති තේන හායස්මන්තෝ මම වචනේන භගවතෝ පාදේ සිරසාවන්දත එවං ච වදේත වච්ඡගතෝ භන්තේ භික්ඛෝ භගවතෝ පාදේ සිරසා වන්දති එවං ච වදේති පරිචින්නෝ මේ භගවා පරිචින්නෝ මේ සුගතෝති ඒවමාඋසෝති කෝතේ බික්ඛු ආයස්මතෝ වච්ඡ ගොත්තස්ස පච්ඡස්සෝසුම් අතකෝතේ බික්ඛෝ යේන භගවා තේන උපසංඛමින්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ බික්ඛෝ භගවන්තං ඒ තදවෝචුන් ආයස්මා භන්තේ වච්ඡ ගොත්තෝ භගවතෝ පාදේ සිරසා වන්දතේ එවංච වදේහි පරිචින්නෝ මේ භගවා පරිචින්නෝ මේ සුගතෝති පුබ්බේවනේ භික්ඛවේ වච්ඡගොත්තෝ භික්ඛෝ චේතසා චේතෝ පරිච්ඡ විදිතෝ තේ විද්‍යෝ වච්ඡගොත්තෝ භික්ඛෝ මහෙද්දිකෝ මහානුභාවෝති දේවතාපි මේ ඒසමත්තං ආරෝචේසුම් තේවිජ්ජෝ භන්සේ වච්ච ගොත්තෝ බික්ඛෝ මහිද්దికෝ මහානුභාවෝති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහා වච්ච ගොත්ත සුත්තං තතියං මහා වච්ච ගොත්ත සුත්තං මහා වච්ඡගොත්ත සුත්තං